ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙර දින පැවති ධර්ම දේශනාවේ පැවසූ පරිදි ශූන්‍යාගාර හෝ රුක්ෂ මූලික විචුවට කෙලෙස් නැතිීමෙන් පසු නැවත සමාජයට දැකීමේ හැකි බව බුද්ධයාණන් දෙසූ පරිදි ඒ ආරයන් වහන්සේලා චෛත වික්‍රවේ ඥානිකා බහුජන හිතාවේ බහුජන සුභාය පිස්ස සැරිසරන බවකි මට සිදෙන්නේ ඔබ වහන්සේට එවැනි කෙලෙස් නැසූ උතුම් ආර්ය සංඝරත්නය කියන්නේ. අපිට සෙත් පිණිස වැල්පුවන වලට වැඩි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. භාවනාවේ කමඨාන සුද්ධ කර ගැනීමට ඊමේල් මාර්ගයෙන් කළ හැකිද? කල්යාණ මිත්‍ර ආශ්‍රය දිගටම පවත්වා ගන්නේ කෙසේදයි පවසනු මැනවි. දේවත් සාරයි. මේ මේ ළඟදිත් ඒ වගේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා හිතන රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන ස්වාමීන් වහන්සේ නමක් එංගලන්තයට ගියා. ගියාට පස්සේ උපාසක කෙනෙක් ඇවිල්ලා වැඳලා බොහෝම ස්තුතිවන්ත කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ මේ අපි හිරේ අනුකම්පාවෙන් එංගලන්තයට ආපු එක. සෑහවල මොකේද ආවද කියලා එයා ලංකා ඉස්කල් රහතන් වහන්සේලාට එයා ප්ලේන් ඕනේද කියලා වුණා. අර හම්තුරන්න පොඩ්ඩක් කේන්ති කියලා දෙනවා. පස්සේ ලංකාවට ගිහිල්ලා අර පාසමඩ බැනලා. ඉතින් එතකොට ඔය රහත් ගතියයි ආර්ය ගතියයි සද්ධාවයි ඔක්කොම කලවම් වෙලා ඒ නිසා මේ බාහිරේ රහතන් වහන්සේ නමක් කොහෙටද කවදාකවත් Tamanට රහත් වෙන්න බෑ කියන එක විතරක් අචාන්චා ස්වාමීන් වහන්සේ කියලා දුන්නා. ඒක නිසා කෙනෙක් තව කෙනෙක් රහත් කරපු ගමන් ඒ මනුස්සයාට අන්දනවා. අන්දලා මේ මෙන්න මේ විදිහට ඉන්න ඕන දැන් රහතන් වහන්සේ කියලා හරියට සිටින් ඉදින් කරන්න හදනවා. ඉතින් අචාන්චා ස්වාමීන් වහන්සේ 1950 ගණන් වල මං හිතන්නේ 60 ගණන් වල වෙන්නේදී ඒ කටයුතු කරගෙන පටන් ගන්න කාලේ. ඒකට ඒ ස්වාමීන් වහන්සේ එච්චර ප්‍රසිද්ධ නැහැ. ඔය ජැක් කොන්ෆීල්ඩ් දැන් ඔය IMS එක වැඩ කරන එක නම් ඊට පැවිදිලා තියෙනවා තායිලන්තේ. පැවිදිලා තියෙන සංග්‍රහය හම්සෝගා විශේෂයෙන් ගොඩාක් පින්කම් උත්සව හරියට සෙනගෙනවලු විශාල සුදු මහත් එක්ක පැවිදුණා කියලා විශාල උත්සවයක් කරලා පැවිද්ද ලැබුවට පස්සේ ඉතින් යාට ලොකු වෙනසකුත් ඇති වුණාලු හැබැයි බලාපොරොත්තු වෙච්ච විවේකේ නැතිලු. පස්සේ ලොකු අම්රණ දින කළා අවසරයි යම් මේ ආගම ධර්මයේ සදාචාරය එහෙම නැත්නම් සભ્યත්වයේ බව හැබෑව සංස්කෘතිය බව හැබෑව මම ආවේ විවේකයේ පිටසයි කියලා. ඊට පස්සේ කිව්වලු එවනම් මම දැන් හාමුදුර කෙනෙක් ඉන්නවා එහෙනම් කැමතිද යන්න කියලා ගිහලා චංචාම්රණ බාරතුනට. ඉතින් දැන් යන්නෙම කැලේට යන්නෙම දැන් රහතන් වහන්සේ දකින්නනේ. ඉතින් අචංචායි කාමරේ ඈතලු තියෙන්නේ. මේ හාමුදුරගේ කාමරේ ඈතලු ඒ දිහාට වැඳ වැඳ ඉතින් බණ භාවනා කරනවලු. එක දවසක් යනකොට මේ අචාන්චා සුරුප්ප වුණා. දැන් මෙයාට හිතාගෙන වෙන කවුරු සුරුට්ටු බිව ප්‍රශ්න නැහැ. මගේ රහතන් වහන්සේ සුරුට්ටු බොන්න බෑ. ඒකයි යාගේ මේක හිතේ තියාගෙන ඉන්නකොට භාවනා කරනකොට බුද්ධෝ බුද්ධෝ කියනකොට සුරුට්ටු සුරුට්ටු කියලා තමයි කියෙන්නේ. ඉතින් භාවනා හරියන්නේ නැහනේ. අනිදාසේ යනකොට දිග පුටුවක වාඩි වෙලා වැඩ කරන මිනිහට බයිනවලු බල්ලන්න වගේ. වැඩ කරන ඒ ගැන මොකද්ද වැඩක් දැන් මේකක් දැක්කට පස්සේ ඒතකොට දැන් රහතන් වහන්සේලාට පරිපාලන විශේෂය නැහැ දේවක පරිපාලන නැති වුණත් කොහොම වෙන්නේ නැහැ මේ ඇමරිකන් කාර්යය හිතන විදිහට දැන් කාමරේට ගියාලු මොන තාලෙන්වත් භාවනා කරන්න බෑ මම අමාරුවේ ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා පූර්ණ කාර්යන විදිහට භාවනා කරා මට හම්බුණා ඒ ඒ රහතන් වහන්සේ බලනකොට රහතන් වහන්සේ දැන් ඊට පස්සේ තොල සිවුර ඇරලා යන්න ඊට පස්සේ ගිහිල්ලා පුරුදුතාවට ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන් ඉන්ටර්විව් එකක් ඉල්ලගෙන කතා කරලා කිව්වලු මම ආවේ ලොකු කැපකිරීමකින් මගේ බලාපොරොත්තු සුන් වෙච්ච නිසා මට මේ මහානකම කරගෙන යන්නත් බෑ බණ භාවනා විවේක වෙන්නේ නැහැ ඒක නිසා මේ මට පියවරක් පිටිපස්සට තියන්න වෙලා සීනවා කියලා. ඉතින් ආචාර්ය ස්වාමීන් වහන්සේ ඒකේ ස්වභාවය ඒක තමයි ඒක පිටිපස්සට තිබ්බ ප්‍රශ්න නැහැ කියලා දැන් මෙයා සාකච්ඡා කරලා කරලා කිව්වලු මම යමක් බලාපොරොත්තු නැද්ද ඒ බලාපොරොත්තු ඉස්තුනේ නැහැ කියලා. සත්‍යං ඡායති ඒකත් ඒකත් අහගෙන ඉන්නවලු. ඊට පස්සේ අන්තිමට ගල මම බලාපොරොත්තු ඔබ වහන්සේ ඔබ වහන්සේ මගේ බලාපොරොත්තු සුන් කරයි කියලා. ඔබ වහන්සේ තමයි රහතන් වහන්සේ දැන් ඔබ වහන්සේ මගේ සුන් කරාට පස්සේ කළු මහත්වේ කාල මේ ලම් මේ මේ ආයුෂ ආයුෂ්මත නිය පුදුම වටිනාකමක් තියෙනවනේ. මම බලාපොරොත්තු සුන් කරා නම් ඔයා මං රහතන් වහන්සේ කියලා හිතුවනම් ඒ තාක්කල් මඩ වැඳ වැඳ ඉන්න මිසක කවදාකවත් රහත් වෙන්නේ නැහැ බාහිර රහතන් වහන්සේලා නෑ මම රහත් වෙන්න ඕනේ කියලා දැන් භාවනා කරන්න ඉන්නවා. එතකොට හිතනවලු මෙයා රහතන් වහන්සේනමක් වෙන්න ඕනේ කියලා. එහෙම මේ කෙලින්ම තමන්ගේ මූණට වයින්කොට ඒ හරහා ධර්මයක් කියලා දෙනකොට ඔබ මං ගැන බලාපොරොත්තු වුණා නම් මට වැඳ වැඳ ඉන්නවා. එයාගේ ග්‍රේස් එක මට හම් වෙනවා. අනුකම්පාව ලැබෙනවා. පින් කරන්න පුළුවන්. වඳින වඳින ගන්න පින් සිද්ධ වෙනවායි කියලා මම පුංචි වෙලා යා රහත් කරගෙන ජීවත් වෙනවා. ඒ තියෙන තාක්කල් කවදාකවත් ඒ ශිෂ්‍යයා රහත් වෙන්න බෑ. බුදුරජාණන්සේ කවදාකවත් එහෙම දෙයක් පෙන්වුවේ නෑ. ප්‍රශ්නේ උඹට ඕන නම් උඹට බුදු වෙන්න පුළුවන්. උඹට ඕන නම් පසේ බුදු වෙන්න පුළුවන්. උඹට ඕන නම් රහත් වෙන්න පුළුවන්. මේකේ එහෙම ගැප් එකක් නෑ. ඒක නිසා මම කලින් ඒ ගමන ගිය බව හැබැයි හැබැයි මේ මට බෑ ඔබ වහන්සේට වැඳලා මම මේ ඒ කියන්නේ අපේ බුදුහමරෝ ගාව පිටියේ නිසා මම ඊගෙන් කොටසක් කරන්න නිවන් දකින්නම් කියලා ඒක හරියන්නේ නැහැ. ඒ නිසා බාහිර රහතන් වහන්සේලා දැකීම බාහිර වීරයන් දැකීම Taman හීනමානයටපත් කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. කරුණා කරලා භාවනා කරන අයව කරන්න යන්න එපා. අනික කටිවිසි වෙන කරන්න දෙයක් නැහැ. දානයක් දී ගන්න වෙලාවක් නැහැ. සීලයක් ගන්න වෙලාවක් නැහැ. භාවනා කරන ඉතින් ඒකට අර මද ෆිගර් එකක් පාද ෆිගර් එකක් හදාගෙන ඒකට වැඳ වැඳ ඉන්න එක දෙයන්නාසේ පවා ගත්තෙත් ඕකටනේ මිනිස්සු. මොකද මේ සෙල්ලමේ බුදුරජාණන්සේ කියන ඔබට එතෙන්ද යන්න පුළුවන් නම් ඒක නම් ඒකේ පණිවිඩේ වෙන්න පුළුවන් රහතනාංශ වෙන්න පුළුවන් නෝ නේද? නමුත් ඒක නෙවෙයි වැදගත් දේ. තමන් නිත්‍යපත භාවනා කරනවා නම් ඒකයි හොඳ දේ. ඉතින් ඒක නිසා හරි අමාරුයි. හරි අමාරුයි. ඔය රහතන් වහන්සේ නමක් කියන කටෙන්මයි බණිනේ. අන්න ඒක විතරක් මතක තියෙනවා නම් ඔය එක නම්බුවක්වත් බාර ගන්න නැහැ. ඔය වැඩි දෙනේ දබරටයි මහවැස්ස උලඟටයි කියලා අපේ කතාවක් තියෙන්නේ. එතන එතනදීම තිබ්බහම බිම නෑ නෑ ඕනේ ඒ රහත්කම ඕනේ මම ධම්ම ජීව. ඒ ඇති. ඉස්සරහට මුල් කැලිය ඕනේ නැත්නම් පසර කැලිය ඕනේ නැත්නම් මේ මේකේ පුළුවන් නම් පුළුවන්. ওই නිකන් පෙඩස්ටල් එකක් හදලා උඩ තියලා වයිට් වොෂ් කර කර යන්න පටන් ගත්තොත් සංගීකර වංචනික ධර්මයක් ඇත. ඒක නොවිය යුත් මේක නෑ කියන එක නෙවෙයි මම මේ කියන වෙන්න ඉඩ තියෙනවා අපි බුදුහාමුදුරේ ඒ තරම ශ්‍රේෂ්ඨයි කල්යාණ මිත්‍යා ශ්‍රේෂ්ඨයි. මොත් මේ තමන් පහත් කරගන්න එපා. මටත් හිතෙන්න යන්න පුළුවන් ඒක නෙවෙයි බුදුරජාණන් අපිට දීපු දේ. ඒ නිසා මම ওই මොන්න නම්බු රාමේ තුනත් යෝග මට කොච්චර වැන්න. ගාලල්ල. ගණන් ගන්නව නෑ මොකද මං එන්නේ ඉස්සෙල්ලම දන්නවා ගිහි කාලේ මම මිනිස්සුන්ට බැනලා තියෙන හැටි. බනින්න ඉස්සෙල්ලා අපි අවයිට් වොෂ් කරනවා. ඕනම තැනක ආටිකල් එක බලන්න කාටද බනින්න ඕනේ නම් මුලින් මෙහෙව කෙනෙක් මෙහෙව කෙනෙක් මේ විදිහේ පාහර වැඩක් කරයි කියලා අන්තිමට ඉස්සෙල්ලා වයිට් වොෂ් කරලා තමයි බලන්නේ. ඒ නිසා මේ ලියුපෙක් නාමේ නරකක් කරා කුදලයක් කරා පංචවික ධර්මයක් කියන එක නෙවෙයි මම මේ පෙන්වන්න හදන්නේ. මේකේ පරිසම් වෙලා යනවා. අපි අපි යන ගමනේ ගොඩාක් අපිට වැඩ තියෙනවා. පාටිදපතමයි ඉන්නේ ඒක නිකන් අපිට කසා ගන්න වෙලාවක් නැහැ වැඩ තියෙන නිසා ඉදිරියට යන්න ඊපෙකනාගේ ස්තුතිය මම බාර ගන්න භික්ෂුවක් වශයෙන්. නමුත් මම පරිදි මේ මතක් කරනවා මේ ස්තුති කරන්ද ඔය ඒකත් කියන්නම්. එතකොට තරහ වෙන එක නතරහ වෙන්නේ. බුදුජානනාථ ඉඳන්දී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුජානනාථට ස්තුතියක් කරනවා. එතකොට බුදුන් දහනවා උඹ මං ගැන ස්තුති කරන උඹ මට වැඩිය දන්නවද කියලා. නැත්තම් කොහොම ස්තුති කරන්නේ? බුදුන් ගැන කතා කරන්ද ඔබ කොහොමද කතා කරන්න කියලා ඔය සීය චූල සීනාද සූත්‍ර කියවන්න පසාදීය සූත්‍ර කියවන්න ඒකේ ඒ කියවන කඳුළු වැටෙනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදු දාන ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මට හම්බෙච්ච සාන්තිය මේක නේද ඒ අනුව ණය ක්‍රමයට මට හිතා ගන්න පුළුවන් ඔබ වහන්සේ කොතනද සාන්තියක ඉන්නේ කියලා මට ණය විපස්සනාවක් තියෙනවා. ඒක ඒකයි මම මේ කියන්නේ වහන්සේ ආ එහෙනම් ඔකට දෙයක් කියාගන්න කියලා බුදුරණන්සේ ඉඩ දෙනවා. නමුත් පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔබ බුදුන් ප්‍රමාණකරනද බුදුන්ට ස්තුති කරනද ඔබට බුදුන්ට යහගේ ඥානයක් තියෙනවද කියලා. ඒ නිසා සම්මාන දෙන හැම කෙනාම මේ ලෝකේ තියෙන සම්මාන දෙන තැන තියෙන්නේ. ගන්න එක්කන අඩු දෙන එක්කන ලොකු වෙන සම්මානේ. ඒක නිසා අපි අතවැඩියෙන් මුදිතාවෙන්වත් ඉඳ තියෙනවා. නමුත් ඒ කටයුතු තමයි හැමතැනම තියෙන්නේ. එක එකනට එක එකනට අපි සම්මාන දෙනකොට දෙන එකන ඊටත් වැඩිය උඩ තැනක තියාගන්න. ඒක ඕනේ නෑ. අපේ අපේ මේ සතියේට එහෙම නැත්නම් අපි මේ කරන විපස්සනාට ඒක අත්‍යවශ්‍ය නෑ. අපේ ඉනර් සර්කල් එකේ අපි කටයුතු කරනකොට ඔක්කොම හැමදිනම ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට වෙන්න පුළුවන් නම් අපි නිකම්ම නිකං මගේ වචන කියන නිකං සිරිබිරිස් වෙන්න පුළුවන් නම් එතන නිකං සිටිසන් ජෝන් වෙන්න පුළුවන් නම් අපේ බාධාවක් නැහැ කිසිසේත්ම. හයරාකියක ආපු ගමන. අරයා ලොකුයි මෙයා පොඩි අරයා ගුරු මෙයා ශිෂ්‍යයා මෙයා කින් ග්‍රේස් එක මෙයාට එනවයි කියලා. පංචනික ධර්ම වැඩ කරා. ඒ නිසා අපි ඒක පුළුවන් තරම් මග ආරෝගණ යන්න බලමු.